පසුතැවෙනවා. අපරාධ මෙච්චර දේවල් දැනගෙනත් මං තරහ ගත්තනේ. මෙහෙම නොකර හිටියනම් හොඳයි. තරහ නොගෙන හිටියනම් හොඳයි. ඒතර පස්සේ හිතුවයි කියලා අර ඉක්ම ගියේක ආය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසානේ අර සිංහලයේ අතර කතාවක් තියෙන්නේ ගිය වරද ඇතුල්ලවාවත් අද්දවන්නට බෑ කියලා. එතකොට ඒක අතීතයට එකතු වුණාට පස්සේ දැන් ආයේ ඒ වැරද්ද හදන්න බෑ. එහෙමනම් අපි කරන්න ඕන හැකි වෙලාවට එහෙම කල්පනා කරලා බලන්න ඕන. ඒක තමයි අපි අර කිව්වේ දවසේ පොඩි වෙලාවක් හරි වෙන් කරගෙන අද දවසේ මගේ මනසට තදින්ම පීඩාවක් දැනුණු අවස්ථාව මොකක්ද කියලා හොඳට හිතලා කල්පනා කරලා බලන්න එහෙම බලලා එබඳු අවස්ථාවක් නැවත පැමිණෙනකොට ඒ මොහොතේම අර තමන් හිතලා තේරුම් ගත්තු කරුණු මත සිත පිහිටුවාගෙන මනස සමබර කරගන්නට උත්සාහවත් වෙන්න. මේක මුලදි මුලදි දුෂ්කර වෙන්නට පුළුවන්. ඒක කරන්න බැරි වැඩක් වගේ පේනෙන්නට පුළුවන්. හැබැයි උත්සාහ කරන්න ඕනේ. එහෙම නැවත නැවත උත්සාහ කරනකොට අපිට දැනෙන්න ගන්නවා, වැටහෙන්න ගන්නවා. ඒකේ යම්කිසි සාර්ථකත්වයක්. ඒ කොහොමද එකපාරට තරහයන එක නවතිනව නෙමෙයි. වෙනදා තරහගෙන අපි පැයක් දුක් විඳිනවා නම් මේ අභ්‍යාසය කරන්න පටන් ගත්තට පස්සේ අපිට ඒ தત્ත්වය විනාඩි 45කට, පැය භාගයකට, විනාඩි 15කට, විනාඩි 10කට, 5කට, විනාඩි 2 3කට, විනාඩියකට, තප්පර ගානකට ඔහොම අනුක්‍රමයෙන් අඩු කරගන්නට පුළුවන්. ඒ වගේම තරහයන අවස්ථා ගාන, වාර ගණන අඩු කරගන්නත් පුළුවන්. තරහගෙන පීඩා විඳින කාලවකවානුව අපිට පුළුවන් තරම් අඩු කරගන්නත් පුළුවන්. අන්න එහෙම ටිකෙන් ටික ටිකෙන් ටික මනස පුහුණු වෙනකොට අපිට යම් අවස්ථාවක දැනෙන්න ගන්නවා වෙනම වෙලාවක් වෙන් කලේ නැති වුණාට කෝපය මතු වෙනකොටම ඒ තේරුම් අරගෙන වහාම සිත වෙනස් කරගන්නට Tamanට පුළුවන්. අන්නේ මට්ටමට අපේ අභ්‍යාසය දියුණු කරන්නට ඕන. පුහුණු කරන්න ඕන. එතකොට ඕක තමයි භාවනාව කියලා කියන්නේ. ඔය භාවනාවේ එක් පියවරක්. එතකොට ඒ දුර්වලකම මතුවෙන තැනදිම ඒ දුර්වලකම හඳුනා ගන්න ඕනේ ඒකමත් වෙන හේතුව හඳුනා ගන්න ඕන ඒ හේතුව වෙනස් කරන්නට වහාම ක්‍රියාත්මක වෙන්න. එතකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම ඔය කියන මාර්ගාංග 8ම ඔතන ක්‍රියාත්මක වෙනවා එතන. ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ භාවනාව පුහුණුව චතුරාර්ය සත්‍ය ප්‍රගුණ කිරීම ඔය හැම වචනකින්ම අදහස් කරන්නේ මේ වැඩපිළිවෙලයි. ඒ නිසා පළවෙනි පියවර තමයි ওই විදිහට දුර්වලකම් හඳුනාගෙන නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා ඒවා තේරුම් ගන්නට ඕන. තේරුම්ගෙන ඒවට හේතු හොයන්නට ඕන. ඊට පස්සේ වහාම එය මතුවෙන අවස්ථාවේ ක්‍රියාත්මක වෙලා වෙනස් කරන්නට වෑයම් කරන්න. ඊළඟට දෙවනි පියවර තමයි දෙවනි පියවරයි කියලා මේ කියන්නේ අරක කරලා ඉවරලා මේක කරන්න ඕන කියන එක නෙමෙයි. මේ කරුණු තුනක් තියෙනවා. ඒක 1 2 3 කියලා අපි හඳුනාගත්තාම අවශ්‍ය අවස්ථාවලදී ඒකද මේකද කියලා වෙන් කර කර ඉන්න දෙයක් නෑ. එතනට අවශ්‍ය කාරණේ මතු කරගන්න යොණ කරන්න. එතකොට මේ ප්‍රතිපදාවේ ඊළඟ පියවර එහෙම නැත්නම් දෙවැනි පියවර අර දුර්වලකම් යටපත් කරගන්නට අත්‍යවශ්‍ය සමහර ගුණාංග තියෙනවා. ඒ ගුණාංග අපි හඳුනාගෙන නැහැ සහ පුහුණු කරගෙන නැහැ. දැන් කෝපය යටපත් කරගන්නට අවශ්‍ය තරම් ප්‍රඥාව නැහැ. කෝපය යටපත් කරගන්නට තරම් ඉවසීම පුහුණු කරගෙන නැහැ. කෝපය යටපත් කරන්න තරම් සිහිය පුහුණු කරගෙන නැහැ. කෝපය යටපත් කරගන්න තරම් වීරය පුහුණු කරගෙන නැහැ. ඉතින් ඒ මොකක්වත් නැතුව දැන් කෝපය යටපත් කරන්න කියලා ලෑස්ති වුණාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේ ගහ කපන්නට ඕන කියලා ලෑස්ති වෙනවා නම් ඉතින් ඒකට ආයුධ ආම්පන්න තියෙන්න ඕන. ඒවා නැතුව මම මේ ගහ කපනවා කියලා වරලා අතින් පිරිමැද්දයි කියලා ගහ කැපිලා වැටෙන්නේ නැහනේ. ඒ නිසා අපි ඒකට අදාළ සාධක මොනවද? ඒ සාධක හොයා ගන්නට ඕන හඳුනා ගන්නට ඕන පුහුණු කරන්න ඕන. ඒක තමයි දෙවැනි පියවර. එහෙමනම් අපේ මනසේ මේ මේ දුර්වලකම් මතුවෙන්නේ කවර හේතු නිසාද? එතකොට ඒවා වෙනස් කරන්නට කවර ගුණාංගද අවශ්‍ය වෙන්නේ? එතකොට සද්ධාව අඩුයි කියලා පෙනෙනවා නම් දැනෙනවා නම් සද්ධාව දියුණු කරගන්න වැඩපිළිවෙලක් අනුගමනය කරන්න ඕනේ. තෙරුවන් වන්දනා කිරීම, බුදු ගුණ සිහි කිරීම ආදී කරුණු වලට ටික ටික යොමු වෙන්නට ඕන. ඊට පස්සේ බුදු ගුණ සිහි කරන්න තේරෙන්නේ නැත්නම් ඉස්සෙල්ලා ඒ සම්බන්ධව දේශනා අහන්න ඕන, පොතපත කියවන්න ඕන. එහෙම දැනුම එකතු කරගන්න ඕන, හිතන්න ඕන. ඊට පස්සේ ඒවා ටිකෙන් ටික මනසින් පුහුණු කරන්න. ඊළඟට Tamanට වීරය අඩුයි කියලා හිතෙනවා නම් වීරය වැඩෙන විදිහේ දේශනා අහන්නට ඕන වීර්‍ය පාරමිතා පිළිබඳව පොතපත කියවන්නට ඕන ඒවා ගැන හිතන්න ඕන කල්පනා කරන්න ඕන ලබාගෙන තියෙන මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභකම වටිනාකම නැවත නැවත සිහි කරන්න ඕන ඒ විදිහට අනුක්‍රමයෙන් අවශ්‍යම මොහොතේ වීරය මතු කරගන්නට සිත පුහුණු කරන්න ඕන. ඊළඟට සිහිය අඩුයි කියලා හිතෙනවනම් සිහිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නට ඕන ධර්මදේශනා අහලා සහ පොතපත කියවලා ඊට පස්සේ ඒවා හිතලා තේරුම් ගන්නට උත්සාහ කරනවා. ඊට පස්සේ ටිකෙන් ටික සිහිය පුහුණු වෙන විදිහ අභ්‍යාස කරන්න ආනාපාන සතිය ආදී කොට සියලුම භාවනාවන් සියලුම කුසල භාවනාවන් සතිපට්ඨාන භාවනාව සමත වුණත් විදර්ශනා වුණත් සියලු භාවනා කුසල භාවනා සතිපට්ඨානයේ සිහිය මූලික කොටගෙනයි කළ යුත්තේ. ඒ නිසා Tamanට පහසුයි කියලා හැඟෙන කළ හැකි කවර හෝ භාවනා ක්‍රමයක් පුහුණු කරන්නට වෑයම් කරන්නට ඕන ටිකෙන් ටික සිහිය අවදි කරගන්න. ඊළඟට ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ඒ ප්‍රඥාව ටිකෙන් ටික අවදි කරගන්න උත්සාහ කරන්න ඕන. ඉවසීම ශාන්තිය කියන්නේ මොකක්ද කියලා ඒ සම්බන්ධව දේශනා අහලා පොතපත කියවලා ඒ ශාන්තිය නැමැති ගුණය Tamanගේ මනසේ වර්ධනය කරගන්න වෑයම් කරන්න. මෙන්න මේ විදිහට දෙවනි පියවර අපි ක්‍රියාත්මක කරන්න ඕන මොකක්ද? ඒ තමන්ගේ දුර්වලකම් යටපත් කරන්නට එහෙම නැත්නම් මානසික ශක්තිය අවදි කරන්නට අත්‍යවශ්‍ය ගුණාංග මොනවද? ඒ ගුණාංග හඳුනාගෙන අවශ්‍යම මොහොතේ පුරුදු පුහුණු කිරීම. ඒ බඳු ගුණාංග ධර්මයේ දැක්වෙනවා බෝධිපාක්ෂික ධර්ම. බෝධිපාක්ෂික ධර්ම 37ක් දැක්වෙනවා. ඒ වගේම පාරමිතා ධර්ම, පාරමිතා ධර්ම 10ක් දැක්වෙනවා. එතකොට මේ ගුණාංග අපි පුහුණු කරගන්නට ඕනේ විමුක්තිය සඳහා අපේ දුර්වලකම් මග හරවා ගන්න. මනසේ ශක්තිය අවදි කරන්න. එතකොට දැන් ඒවා අර දුර්වලකම වගේම තමයි මේ ගුණාංගත් ඉස්සල්ලා හඳුනා ගන්නට ඕන. දැන් දුර්වලකම මොකද්ද කියලා දන්නේ නැතුව අපිට ඒක දුරු කරන්න බෑනේ. අන්න ඒ වගේ තමයි ගුණාංගය මොකද්ද කියලා හඳුනා ගන්න නැතුව දියුණු කරන්න බෑ. දැන් අද ගොඩාක් දෙනා මෙත් වඩනවා කියලා